පිණිස බෞද්ධ රූපවාහිනිය ගෙනෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත 139 වන ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. අද දිනයේත් සුපුරුදු ලෙසින් වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ සාදුනාද පවත්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අයං අත්තවාදෝ අදෙය්‍යෝ තත්ත තත්ත කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදේති සෝකෝපනමේ අයං අත්තානිච්චෝ දෝ සස්සතෝ අවිපර අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව තස්සති සාතු සාතු සාතු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිත පිළිබඳව දැක්ම નિවැරදි කරගන්න ඕනේ මේ දිනවල අපි ඒ සඳහා භාවිතා කරන්නේ සියලු ආශ්‍රවයන් නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් කරන ධර්ම දේශනාවක් මාලාවක් තමයි මේ දිනවල අපි යොදාගෙන තියෙන්නේ ශ්‍රවණය කරමින් ඉන්නේ. එහි එහි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව සෝවාන් මගනුවණින් පහකල යුතු ආශ්‍රව ධර්මයන් කියන කොටසයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඒ සඳහා දැක්ම වෙනස් කරගන්න ඕනේ ඒ දැක්මෙහි ඒ දැක්ම වෙනස් කරගැනීමේ ආත්ම දෘෂ්ටිය අපි ළඟ තියෙන සක්කාය දිට්ඨිය අයින් වීමෙන් සක්කාය දිට්ඨිය තිබීම නිසාවෙන් ඇතිවන්නා වූ තැවිලි දැවිලි තියෙනවා නම් අන්නේ තැවෙන දැවෙන ස්වභාවයන් සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් නැතිලා යනවා. එතකොට මේ දැනට තියෙන ඒ தත්වයන් තේරුම් අරගෙන සෝවාන් මග නුවණින් ඇති කරගත යුතු ආශ්‍රවයන් නැති කරගත යුතු ආශ්‍රව ධර්මයන් නැති කරගන්න ගන්න පැහැදිලි කර ගැනීමක් තමයි අපි මේ දවස්වල මේ සිද්ධ කරමින් ඉන්නේ. ඉතින් ඊයේ දවසේ අපි සාකච්ඡා කරා තණ්හාව, දෘෂ්ටිය, මාන්නය පිළිබඳව අතීත අතීතයට හිත ලුහු බැඳ යමින් අතීතයේ අතීතය ලුහු බඳමින් අතීතය පිරික්සලා අතීතයේ ඉඳලා වර්තමාන කාලය පිරික්සමින් අතීතයට විදිහෙම දැන් තියනවද දැන් තියනවද දැන් තියනවද කියලා බල බල මම කොහොම හරි තියාගන්නම් කියලා අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ගතිය කෙරෙන ස්වභාවය අපි තුල තියෙන්නේ මෙන්න මේ තියෙන මට මේක කරන්න පුළුවන් කියලා තියෙන වැරදි දෘෂ්ටිය හින්දා මේක මට කරන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය හින්දා ඉතින් මේකෙදි තියෙන මූල ධර්මයක් තමයි මේක අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නුවණින් මෙනෙහි කරන්නය කියලා. ඒකෙදි මොකද්ද මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ නුවණ තියෙන තැනත්තා නැත්නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා බොහෝ ඇසූ පිරූතෙන් තියෙන කෙනා බොහෝ ධර්මයේ අසලා තියෙන කෙනා සියුම් සියුම් කරුණු පවා අන්න ඒ තැනත්තා දන්නවා මොකක්ද දන්නේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කළ යුතු දේ දන්නවා මොනවද මොනවද මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ ආශ්‍රව වැඩි වෙන යමක් තියෙනවා නම් ඒක මෙනෙහි නොකළ යුතුයි ආශ්‍රව අඩු වෙන ආකාරයට මෙනෙහි කළ යුතුයි එතකොට ශ්‍රතවත් කෙනා මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ආන් ඒ විදිහටයි ධර්මයේ සඳහන් වෙන්නේ මෙනෙහි කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව. ශ්‍රතවත් අශ්‍රතවත් පෘථග්ජන තෙමේ මම අතීතයේ කෙසේ සිටියාද මම අතීතයේ නොසිටියාද මම මම අතීතයේ සිටියාද නොසිටියාද කෙසේ සිටියාද කවරෙක්ව සිටියාද කවරෙක්ව සිට කවරෙක්ව සිටියාද ආදී වශයෙන් මෙනෙහි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ කවුද මම ගැන? නේද? අද අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මේ බලන්න මේ මේ කවුද මේ මම කියලා පොඩ්ඩක් හොයාගන්න කතා කරමු දැන් අතීතයේ ඉන්නවද නැද්ද කියලා බලාගන්න. නේද? මෙහි ආවද නැද්ද කියලා බලාගන්න මම මම මම ගැන පොඩ්ඩක් කතා කරමු කියලා අද දවසේ අපි සාකච්ඡා කරගත්තා. හොඳයි. මේ මම දැයනවද? මම කියනකොට නේද ලෝකේ ජීවත් වෙනකොට අපිට මම මම මම කියලා දැනෙනවද නැද්ද? ඒ මම අපේට තියාගෙන වැඩ කරනවද නැද්ද? නේද? මම කවුද කියලා දන්නේ නැතුව මගේ තරම මම මෙහෙමයි මම මෙහෙමයි කියලා මට කියන්නේ මම කියන කෙනාට සාධාරණයක් ඉෂ්ට කරගන්න කොච්චර දඟලනවද? එහෙම නේද? ඔව්. කවුද මම? කොයි කැලේද මම? දැන් හොයමු. නේද? ඒතර මේ ලෝකේ මගේ කියලා දේවල් වගේක් තියනවද නැද්ද? අන් මගේ කියන එක අර්ථ දක්ව ගන්නකො එතකොට මම හොයාගත්ත හැකි. මගේ කියලා මම කියන්නේ මොනවටද? මේ ලෝකයේ සමහර දේවල් වලට මම මගේ කියලා කියනවා. ඒ කාට අයිතිවද? කාට අයිති දේවල් වලටද මම මේ කාට අයිති දේවල් වලටද අපි මගේ කියලා කියන්නේ? මමට අයිති දේවල් නේද? එහෙනම් මම කියන කෙනාට අයිති දේවල් තමයි මගේ කියලා කියන්නේ. එහෙම නේද? මම කියන දේ කෙනාට අයිති දේවල් තමයි මගේ කියලා කියන්නේ. හරිද? ඔව්. මේක අපි ඔය කලිනු ධර්ම දේශනාවක් කතා කරා නමුත් අද කතා කරන්නේ මේ සබ්බාස සූත්‍රයට අවශ්‍ය හින්දා මේ වෙලාවේ මේක ඕන හින්දා. මම කියන කෙනාට අයිති දේවල් තමයි මගේ කියලා කියන්නේ. පිළිගන්නවද? හා. ආ, දැන් ඉතින් ටිකෙන් ටික බලමු බලන්න පොඩ්ඩක් මම නේද? කවදාකවත් මගේ කියලා මම කියනවනම් යමකට ඒක මේ මම වෙන්නේ නෑනේ. මොකද මම කියන කෙනාට අයිති දේවල් ටික තමයි මගේ කියලා කියන්නේ. මම කියන කෙනාට අයිති දේවල් ටික තමයි මගේ කියන්නේ. මේ මහා පෘථිවි ධාතුවම නැත්නම් මේ රට ලංකාව එතකොට අපේ ගම ඒවා ඔක්කොම මමද මගේද? නේද? මේක මගේ ලෝකය. මේක මගේ ගම. නේද? මේක මගේ රට. මේක මගේ ජාතිය. එහෙනම් ඒව ඔක්කොම මම නෙවෙයි. මම කියන කෙනාට අයිති රට, මම කියන කෙනාට අයිති ගම, මම කියන කෙනාට අයිති ගෙදර. එහෙම නේද? තව මම කියන යාට අයිති අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා. එදෙනම් මේ බඹයක් විතර වෙච්ච ශරීරයෙන් පිට තියෙන සියලු දේ වැටෙන්නේ මමද නෑ ඒවා මම කියන කෙනාට අයිති දේවල්. හරිද? ඒවා මම කියන කෙනාට අයිති දේවල්. සමහර ඒවා අයිති නෑ, සමහර ඒවා අයිති. එහෙම මිසක්කා ඒක මම වෙන්නේ නෑ. නේද? ඒක මම වෙන්නේ නෑ. එතකොට දැන් එහෙනම් මම කියන්නේ මේ බබයක් විතර වෙච්ච ශරීරය කියලා තමයි අපිට හිතෙන්නේ. නේද? මේ රූපය කියලා කියන මේ මගේ රූපය මගේ කියලා ගත්ත රූපය කාටද අයිති? මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය කියලා තියෙන මේ රූපය අයිති කාටද? මමට. නේද? එහෙනම් මේ රූපය මමද? මේ මගේ මේ බඹයක් විතර වෙච්ච මේ ශරීරයට මම කියන්නේ මගේ ඇහැ, මගේ කන, මගේ නාහේ මගේ දිව එහෙමනේ එහෙනම් මේ රූපය අයිති කාටද මම කියන කෙනාට නේද එහෙනම් මේ රූපය මම වෙනවද මේ ශරීරය මම වෙන්නේ නෑ මේ ශරීරය මම වෙන්න බෑ ඇයි ඒක මමට තමයි අයිති මම කියන කෙනාට අයිති ශරීරය නේද ඒකයි අපි එකට කියන්නේ ඒක මගේ ශරීරය කියලා හරි එහෙනම් රූපය කියන එක මම නෙවෙයි. මං කියනවා නම් මේ මේ මේ ශරීරයෙන් එහාට මෙහාට යන ගමන් මේ මම තමයි මේ නහය මම තමයි මේ කන නෑ නෑ කන කන මම නෙවෙයි ඒක මොකද මගේ මමට අයිති කන මමට අයිති නහය මමට අයිති බඩ මමට අයිති කකුල් අතපය එහෙනම් ඒවා මම නෙවෙයි නේද මම එතකොට මට දැනෙන විදිහට දැන් අපි හොයාගන්න මට වෙනකොට දැනෙනවද නැද්ද මම මම කියන්නේ මට දැනෙනවා නේද මේ වෙලාවෙම හිතන්න බලන්න මම මම මම මම ඉන්නේ හා දැනෙනවා දැන් මොකද්ද දැනීමක් තියෙන නේද මම කියනකොට නේද ඒක එතකොට මේ ශරීරයද එතකොට මේ මම මම නිදා ගන්නම් නේද මම කතා කරන්නම් මං හිනා වෙන්නම් මං නටන්නම් කියලා ශරීරයෙන් නටෙකොට මම නේ නටලා තියෙන්නේ නේද ශරීරයට මොකද එහෙනම් මලමිණියටත් මමත් තියෙන්න බෑ. එහෙනම් මම කියන්නේ මේ ශරීරය නම් නෙවෙයි. හරි. දැන් තුවාලයක් ඇදලා ඉන්නවා හරියට වේදනාවක් ඇති වෙනවා. හරි. ආන්ගේ වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනා ගොඩ ඇති වෙනවා. ආන්ගේ දුක් වේදනා ගැන දුක් වේදනා ඇති වෙනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට කියනවා ඕක ගණන් ගන්න දෙයක් නැහැනේ. ඕකේ හැටි කරදරයක්, ඕකේ හැටි දෙයක් නැහැ. කිව්වොත් මම මොකද්ද කියන්නේ? මගේ වේදනාව දන්නේ මන්නේ. මගේ වේදනාව දන්නේ මමනේ කියලා. එහෙනම් මේ වේදනාව විඳලා තියෙන්නේ කවුද? මං වේදනාව විඳලා. නේද? ඒ වේදනාව කාගේද? මම කියන කෙනාට අයිති වේදනාව. එහෙනම් ඒ වේදනාව මමද? වේදනාව එකක් විඳ කෙනා වෙන එකෙක් නේද? රූපය මම නෙවෙයි එතකොට එහෙනම් වේදනාව වේදනාවත් මම වෙන්න විදිහක් නැහැ. රූපය මම විඳින වේදනාව මම විඳින වේදනාව මම විඳින වේදනාව එහෙනම් වේදනාව එකක් මම වෙන එකක් නේද මම දන්නේ මම අහහා කියන්නේ මේ අනුමත කරගනිමින් තමයි බණ කියන්නේ එහෙනම් අනුමත කරන්න ඕනේ ඉක්මනට බොරු එහෙම කියන්න දෙන්නේ නැතුව. ඊළඟට සංඥා කියන්නේ මොනවද? හඳුනා ගැනීම. නේද? ඒ හඳුනා ගැනීම කියන ඒවා මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන ඒවා වගේ. මම එකපාරටම අම්මා කියනකොට ඔන්න ඔතන අම්මාව මතක් වෙනවා. තාත්තා කියනකොට තාත්තව මතක් වෙනවා. මුරුංගා කියනකොට මුරුංගා මතක් වෙනවා. පරිප්පු කියනකොට පරිප්පු මතක් වෙනවා. නුවර කියනකොට නුවර මතක් වෙනවා. ආ හඳුන ගන්න මම මේ කියන දේ හඳුන ගන්න ඔය පැත්තේ. ඒක මොකද්ද? ඒක මම කරන වැඩක්ද? නෑ ඒක සිද්ධ වෙන දෙයක්. නේද? මම ද්‍රවිඩ භාෂාවෙන් බණ කියන්න පටන් ගත්තා. ආ ද්‍රවිඩ භාෂාව දන්න අයට විතරක් සංඥා හැදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් බණ කියන්න ගත්තා නම් ඉංග්‍රීසි භාෂාව දන්න අයට විතරක් සංඥාව හැදෙනවා. ද්‍රවිඩ භාෂාව දන්න අය ඔන්න ඔය සංඥා ගොඩටම කියනවා මගේ ද්‍රවිඩ භාෂාව පිළිබඳ දැනුම කියලා. නේද? එතකොට ඉංග්‍රීසි භාෂාව දන්න අය කියනවා මගේ ඉංග්‍රීසි දැනුම කියනවා. එහෙනම් ඔන්න ඔය සංඥාව කියලා අපිට ඇති වෙන හැම එකක්ම සංඥාව කියලා අපේ මේ මානසිකාරයේ ඇති වෙන හැම එකක්ම මගේ මතකය මගේ දැනුම කියලා දැනද්ද කියන්නේ නේද මගේ මතකය මගේ දැනුම කියලා කියන්නේ. එහෙනම් ඒවා අයිති කාටද? මම කියන කෙනාට. මම කියන කෙනාට අයිති සංඥා. මම කියන කෙනාට අයිති සංඥා. මම කියන කෙනාට අයිති දැනුම. මම මම කියන කෙනාට අයිති උපාධිය. නේද? මම මෙහෙම උපාධියක් තියෙන කෙනෙක්. ආ එහෙනම් මම කියන කෙනාට අයිති උපාධිය. එහෙමද නැද්ද? එහෙනම් ඒවා මම කියන කෙනාට අයිති දේවල්. එහෙනම් මේ ශරීරය මම කියන කෙනාට අයිති එකක්. නේද? වේදනා ගොන්න මම කියන කෙනාට අයිති එකක්. සංඥා ගොඩ මම කියන කෙනාට අයිති එකක්. මේ සංස්කාර කියලා කියන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආදරය වගේ දේවල් නේද? ආදරයක් එම හිතේ තියෙනවනේ අපේ. ඒක අයිති කාටද? ආ මම කියන කෙනාට. එහෙනම් ආදරේ එහෙම අයිති තරහ, වෛරය එහෙම තියෙන්නේ. නේද? මට වෛරයක් ඇති වෙනවා, මට තරහක් ඇති වෙනවා. ඒ තරහ ඇති වෙන්නේ කාටද? මම කියන කෙනාට. මම කියන කෙනාට ඇති වෙන සංස්කාරය. මම කියන කෙනාට ඇති වෙන සංස්කාරයන්. මම කියන කෙනාට ඇති වෙන ආදරය. එහෙනම් ඒ ආදරය මගේ ආදරය. එහෙනම් රූපය මම වෙන්නේ වේදනාව මම වෙන්නේ ඒවා මම කියන කෙනාට අයිති ඒවා. සංඥාව මම වෙන්නේ ඒ මම කියන කෙනාට අයිති ඒවා. එහෙම නේද? එහෙනම් සංස්කාරය කියලා කියන ආදරය, කෑදරකම, ගිජුකම, പ്രേතකම, හරිද? මසුරුකම, තරහ, ඊර්ෂ්‍යා වගේ හිතේ ඇති වෙන සංස්කාරයන් මම කියන කෙනාට අයිති. මේ දැන් දැන් මේ දැන් හිතලා බලන්න ඔය ඔය මම කියන කෙනාට ඒවා තියෙනව නේද? කොච්චරවත් සංඥා ගොඩක් තියෙනවද නැද්ද? වේදනා ගොඩක් ඔය මමට තියෙනවද නැද්ද? සංකාර ගොඩක් ඔය මමට තියෙනවද නැද්ද? ආදරය ආදී දේවල්, ඊර්ෂියාවල්, ක්‍රෝධවල්, වෛරවල් එහෙම ඔය මමට තියෙනවද නැද්ද? ශරීරයක් මමට තියෙනවද නැද්ද? ඔය ඔතන ඉන්න මමට ශරීරයක් තියෙනවද නැද්ද? හා. දැන් ඒ විතරක් නෙවෙයි ඇහි උපදින විඥානයක් මමට තියනවද නැද්ද? කනේ උපදින සෝත විඥානයක් මමට තියනවද නැද්ද? නේද? එහෙනම් ඇහි උපදින ඇහි උපදින චක්කු විඥාන, සෝත විඥාන, කනේ උපදින ගාහන විඥාන, නාසයේ ජීව විඥාන, දිවේ නේද? සීත උෂ්ණ ආදී කාය විඥාන කයේ සහ ආදරය ආදී ධම්ම පිළිබඳ උපදින්නා වූ විඥාන මනස. අන්න එහෙම විඥාන වගේකුත් උතන හැදෙනවද නැද්ද? ඒ වාගේ ඒ කාගේවද? මගේ ඒවා එහෙනම් මම කියන කෙනාට අයිති විඥානය. මම කියන කෙනාට අයිති විඥානය. එහෙම නේද? හරි. දැන් හැම එකක්ම බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම බලනකොට මම කියන කෙනාට අයිති කොටස් නේද? ඔන්න ඔය බඹයක් විතර චලත මෙන්න මේ බඹයක් විතර වෙච්ච කොටසේ ඔය පහම අයිති වෙන්නේ මෙතන සිල්ද වෙන සියලු ක්‍රියාවලිය අයිති වෙන්නේ මම කියන කෙනාට නේද දැන් මං අහන්නේ එතකොට කෝකද මම විඥාණය නම් ඒක මම කියන කෙනාට අයිති නේද සංස්කාරය නම් මම කියන කෙනාට අයිති දැන් මම කියන්නේ අර ඔක්කොම මම කියන කෙනාට අයිති මගේ දේවල්. එතකොට මේ ඔක්කොම අයිතිය තියෙන මම කියන්නේ කොයි කැලටද? මේ ඔක්කොටම අයිතිය තියෙන මම කියන්නේ මේ ශරීරයද? නැහැ. වේදනාවද? නැහැ. සංඥාවද? නැහැ. ආදරය ආදී සංස්කාරයන්ද? නැහැ. චක්කු විඥාන ආදී විඥානයන්ද නැහැ. ඒතර කෝකටද මම කියන්නේ? දැන් කෝකටද මම කියන්නේ? දැන් මොකද කරන්නේ? මැරෙන්න හදන්නේ ඒතර මම මම කියලා. අහපු ගමන් කිව්වනම් එහෙම මම නෑ කියලා මේ අත මොනවා කියද මට? ආම්දුරු මෙච්චර දවස් නම් හොඳට බණ කිව්වා දැන් නම් ටිකක් නේද? <laughs> ඔළුව ටිකක් නරක වෙලා වගේ කියලා කියයි. පින්නදි තේරෙනවද? හොයාගෙන හොයාගෙන යනකොට මම කියලා කියන දෙයක් මේ ලෝකේ නෑ. ඒකට ඒක මොකද්ද? නැති දේවල් තියනවා කියලා වැඩ කරන වෙලාවල් නැද්ද? නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන දේවල් වගේක් තියෙනවා. මේ බලන්න. අපි රූපවාහිනී නාට්‍යයක් බලනවා. බලනකොට මේකේ අන්තිමට දාලා තියෙනවා නංගම් මනස්කල්පිතයි කියලා. හ්ම්. මේකේ හොඳ චරිතයක් ඉන්නවා. ඒකින්ද මොකද කරන්නේ අපි හොයාගෙන අරක අපි දකින්නේ නැහැ මනස්කල්පිතයි කියලා. හොයාගෙන යනවා ලිපිනේට. මෙයාලා නම් හම්බෙන්න ඕනේ මේ කට්ටිය හම්බෙන්න ඕන කියලා. හොයාගෙන ගියොත් මොනවා වේද? හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? මනකල්පිත හින්දා. මනකල්පිත කියන්නේ මොකද්ද? මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි. මනසේ ඇතිවෙච්ච කල්පනාවක් විතරයි ඒක සැබෑවට තියෙන දෙයක් නෙවෙයි. හොයාගෙන යනකොට නැත්තේ මනකල්පිත දේවල් නේ. දැන් අපි මම හොයාගෙන ගියාද නැද්ද? මම හොයාගෙන ගියාම ඉන්නවද? එනයි කොහේ එකක්ද? හිතේ ඇති වෙන කල්පනාවක් විතරයි. මම කියලා කියන්නේ හිතේ ඇති වෙන කල්පනාවක් විතරයි එහෙමනම්. හ්ම්. ඊයේ අපි ඔක සාකච්ඡා කරද්දී මට හිතුණා මෙතෙන්ටම ආයතරයක් එක ගන්න. මම මං ගැන හිතාගෙන ඉන්නව නේද? මම මගේ රූපය මෙන්න මෙහෙම ඇති. හරිද? මූණ මෙහෙම ඇති, හිනාව මෙහෙම ඇති කියලා මේ ශරීරය ගැන අන්න අය මේ මේ විදිහට හිතන ඇති මම මෙහෙම ඇති මම මෙහෙම ඇති මෙහෙම ඇති කියලා හිතාගෙන ඉන්නව නේද? හ්ම් මං එහෙම හිතාගෙන ඉන්නවද? අපේ අම්මා මං ගැන හිතාගෙන ඉන්නේ එහෙමද දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? නෑ එහෙම වෙන්න බෑ ඊට වැඩිය වෙනස්. මම මං ගැන හිතාගෙන ඉන්නවට වැඩිය අපේ අම්මා මං ගැන හිතාගෙන ඉන්න හැටි වෙනස්. තාත්තා වෙනස්. සහෝදරයෝ වෙනස්. ඥාතියෝ වෙනස්. ගමේ අය වෙනස්ද නැද්ද? ආ ලෝකෙම අය වෙනස්. එහෙනම් මං මං ගැන හිතාගෙන ඉන්න විදිහ කාට විතරයිද? මට විතරයි. හ්ම් මම මෙහෙමයි මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නේ ඒක මට විතරයි. ඒක ලෝකේ ඇත්තම දන්නේ නැහැ. ඇත්තම කියන්න බලන්න හරියටම දන්නවද මූණේ හැඩේ? hina වෙනකොට කොහොමද කියලා හරියටම දන්නවද? නෑ. කට්ටිය ගිහින් අනිත් කට්ටිය ගහනවා. මම මහත් වෙලාද? වෙන කෙනෙක්ගෙන් අහගන්න ඕන මහත් වෙලාද කියලා. මං කෙට්ටු වෙලාද? මේ ඇඳුමට මං ලස්සනද? නේද? දන්නේ මම මං ගැන හිතාගෙන ඉන්න විදිහ ලෝකේ කවුරුවත් මං ගැන මේ විදිහට හිතන්නේ නෑ. එහෙනම් මම මං ගැන හිතා ඉන්න එක මට විතරයි කියන්නේ. මම කියන්නේ මොකද්ද එතකොට? මනසේ ඇතිවෙච්ච සංකල්පනාවක් විතරයි. මනසේ ඇතිවෙච්ච සංකල්පනාවක් විතරයි. මොකද කියන්නේ? එතකොට මම කියලා දෙයකට මම කියලා අවශ්‍යතාවයකට විශාල ආශ්‍රවයන් උපදිනවා නම් මම මේක ආරක්ෂා කරගෙන යනවා කියලා අන්න ඒ තැනත්තාට පින්නත් ඒ ඕක තේරුම් ගන්න දවසක මම කියන එක නැති වෙලා යනවා. ඒ ආශ්‍රවයන් නැති වෙලා යනවා. දැන් මට කියන්න අදහසක් තියනවද නැද්ද? අතීතයේ ඉඳලා වර්තමානය හරහා අනාගතය දක්වා අරගෙන යන රූප ගොඩක් තියෙනවා කියලා අදහසක් තියනවද නැද්ද? වේදනා ගොන්නක් තියෙනවා කියලා අදහසක් තියෙනවද? කෙටියෙන් කියනවා නම් අතීතයේ ඉඳලා වර්තමානය ස්පර්ශ කරගෙන අනාගතය දක්වා යන මම ඉන්නවා කියලා අදහසක් තියෙනවද නැද්ද? නේද? අන්න මම ඉන්නවා කියලා අදහසක් තියෙනවා. ඒකට එහෙම එකක් තියෙනවද? හොඳ පටලෙල්ලක් හැබැයි තියෙනවා වගේ නේද? මේ මොහොතේවත් මම කියලා ගන්න කෙනෙක් නැත්නම් ඒක මනසේ සංකල්පයක් විතරයි නං අතීතයේ ඉඳන් වර්තමානයේ දක්වා හරහා අනාගතය දක්වා යන මම කැතේ නෑ ආන්ගේ මෙනෙහි කිරීම වෙනුවට මම කොහොමද හිටියේ මම මෙහෙමයි මගේ ස්වභාවය මෙහෙමයි ඔය විදිහට දිගින් දිගට මෙනෙහි කරන කෙනාට පින්නන්නේ ඔන්න ඔය එක එක ශනේ ඇති වෙලා නැති වෙලා යන ඇති වෙලා නැති වෙලා යන ඇති වෙලා නැති වෙලා යන පංච උපාදානස්කන්ධයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. ඒක මේ ශනේ බලන්න මොහොතකට හිතලා මේ වෙලාවේ අපිට තරහක් ඇති වුණා නම් කවුරු හරි ගැන ඒ ගානම තරහක් ආයසරයක් ඇති වෙනවද? නෑ ඊට වඩා වෙනස්. මේ මොහොතේ මට ආදරයක් ඇති වුණා නම් කවුරු හරි ගැන ඒ හා සමාන සරසම ආදරය ආදරයක් කොයි වෙලාවක හරි ආයති වෙයි කියලා කියන්න පුළුවන්ද? හැම වෙලේම වෙනස්. හැම වෙලේම හේතු එකතු වෙන හැටියට වෙනස්. ඒතර වේගයෙන් අර ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙන පංච උපාදානස්කන්ධ peelියක් මෙතන තියෙනවා. අන්න ඒ peelිය වෙනුවට මං කල්පනා කරනවා අතීතේ මම මෙන්න මෙහෙම හිටියා කියලා හිතනවා. හරිද? අනාගතේ මම මෙන්න මෙහෙම වෙනවා කියලා හිතනවා. ඒ මෙනෙහි කරන විදිය. අනාගතේ මම මෙහෙම වෙනවා කියලා හිතනවා. වර්තමානයේ මම නේද වෙනස් වෙන්නේ නැතුව ඉන්නවා කියලා හිතනවා. ඔය තුන යා කරනකොට ඔන්න මොකද වෙන්නේ? එයාට දෘෂ්ටියක් උපදිනවා. මොකද්ද මේ උපදින පළවෙනි දෘෂ්ටිය? අත්තිමේ අත්තාති වාස්ස සච්චතෝ චේතතෝ දිට්ඨි උප්පත්. හරිද? මොකක්ද ආත්මයක් ඇත ආත්මය කියලා හැදෙන්නේ මට ඕන හැටියට පාවිච්චි කරන්න පුළුවන් මට ඕන හැටියට නටන්න දඟන්න පුළුවන් මට ඕන හැටියට මෙහෙවන්න පුළුවන් අවශ්‍ය විදිහට මට ඕන හැටියට තියාගන්න පුළුවන් මම කැමති විදිහට වෙන අකමැති විදිහට නොවන මේ ලෝකේ මම කියලා සත්වයෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා යට මෙනෙහි වෙන්න පටන් ගන්නවා හරිද? ඒක දිගට යන එකක් කියලා සාස්ත්‍ව දෘෂ්ටියක් උපදිනවා. භවයෙන් භවයට යන භවයෙන් භවයට යන ධාරාවක් ඇත. භවයෙන් භවයට යන නූලක් තියෙනවා. මේ එහෙම හැඟීමක් තියෙනවා පින්නන්ද. එක දිගට එන අතීතයේ ඉඳන් මේ දක්වා එන නූලක් තියෙනවා වගේ අදහසක් තියෙනවා. යා කිරීමක් තියෙනවා. ඒක මට ඕන හැටියට එහාට මෙහාට කරගන්න පුළුවන් එකක් ඒක. කියලා අපිට හැඟීමක් තියෙනවා. ආන් ඒකට තමයි ඔය සාධාරණීෂ්ඨ කරන්න අපි ලොකු උත්සාහයක් ගන්න. අන්න ඒ හැඟීම කවදා හරි නැති වෙන්න ඕනේ. හරිද මේක හේතුන් නිසා සකස් වෙන දෙයක්. ඒ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ සකස් වෙන එක ඒ ඒ හේතුින්ද සකස් වෙන දෙයක් මිසක්කා මට ඕන විදිහට මෙසේ වේවා මෙසේ මම කැමති විදිහටම වේවා මෙසේ මම කැමති විදිහට නොවේවා කියලා මට ඕන විදිහට ගන්න පුළුවන්කම ඇත්තේ නැති බව තේරුම් ගන්න ඕන. ඇත්තටම බලන්න මේ ඇත්තෝ හිතලා අද මේ ජීවිතේ මේ වෙනකන් අරගෙන ආපු ජීවිතය මේ අයට ඕන විදිහටද ඔක්කොම කෙරුණේ. තව මොහොතකින් මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. තව මොහොතකින් මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න තියෙනවද කියලා දන්නවද? නරක දේවල් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවද නැද්ද? ඉතින් නවත්තලා ඉන්න බෑ. නවත්ත ගන්න බෑ වෙන්න එනවනම්. නෑ. එහෙනම් මේකේ මට අයිතියක් ඇත්තේ මට අයිතියක් ඇති නැති බව දෙවර තේරුම් ගන්න ඕන. එහෙනම් ආත්මයක් ඇත කියලා අපිට එහෙම දෘෂ්ටියක් ගන්න බෑ. ඒක තේරෙන්නේ කාටද? නුවණින් නිවැරදි ආකාරයට මෙනෙහි කරන කෙනාට. නුවණින් නිවැරදි ආකාරයට මෙනෙහි කරන කෙනාට තේරෙනවා කොහොමද මම කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොට අතීතයේ ඉඳන් මේ දක්වා එන එකක් නෙවෙයි පටිච්චසමුප්පන්නව නිර්මාණය වෙන එකක් නැවත නැවත සකස් වෙන එකක් කියලා Tamanට දැනෙන්න ඕනේ. හරිද? Tamanට දැනෙන්න ඕනේ මෙන්න මේ විදිහට එන එකක් නෙවෙයි ආත්මයක් කොට නැති බව දැනෙන්න ඕනේ. ඒකෝට අර විදිහට මෙනෙහි කරන කෙනාට එහෙම නෑ. එහෙම දැනෙනවා. ආත්මයක් තියෙනවා කියලා දැනනවා. මම මම කියලා මම ඉස්සරහට යන ආත්මය මගේ දේවල් හරහා මම කියන ආත්මයක් මෙහෙම ඉදිරියට යනවා. මේ තමයි මම මේ තමයි මම කියලා දැනෙන ස්වභාවය කැඩෙනවා. හරි. ඊළඟට කෙනෙක් කල්පනා කරනවා ඔය වැරදි විදිහට මෙනෙහි කිරීම නිසා මේ ආත්මයක් නැත කියලා. නැති මේ අත්තාති. එයාට වැටහෙන්න පටන් ගන්නවා දෘෂ්ටියක් එන්න පටන් ගන්නවා ආත්මයක් නැත. ඒ කියන්නේ මම මෙහෙම ඉන්නවා තමයි මෙහෙම ඉඳලා මරණයත් එක්ක සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙලා යනවා කියලා උච්ඡේද දෘෂ්ටියකට එනවා. හරි? ඒන්නේ අර මෙනෙහි නොකළ යුතු ආකාරයට මෙනෙහි කිරීම නිසා මේ මරණයෙන් ඔක්කොම ඉවරයි. එතනින් එහාට කැපිලා යනවා ඒක කියලා උච්චේ දෘෂ්ටියකට එනවා. දේ දෘෂ්ටි ගැන අපි ටිකක් වැඩිපුර පස්සේ කතා කරමු. නමුත් මෙතනදී අපි බලා ගන්න ඕනේ එහෙම නෙවෙයි මේක භවගාමී ගමන ආත්මයක් ඇත කියනකොට උන් අපි වරද්ද ගන්නවා. ජාතක කතා පොත් වහන්සේ අරගෙන කියවනවා. ඒකේ තියෙනවා ආනන්ද හාමුදුරුව අහවල් කාලේ මෙයා. ආවල් කාලේ මෙහෙම වෙලා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ මේ චරිතයේදී එතන හිටිය ආනන්ද හාමුදුරුව. නේද? යසෝදරා දේවියත් බුදුහාමුදුරුවත් එක්ක එක දිගට ආපු කෙනෙක්. නේද? ඒ ආත්මයකට ඇවිල්ලා නේද කියන්නේ? නේද? ආත්මයකට ඇවිල්ලා වගේ නේද? මේ ගහයි පොත්තයි දෙක හැදෙනවද නැද්ද ගහක? කොච්චර කල්ද? අපි ලොකු ගහක් ගමක අපේ ගෙදර තියෙන ලොකු ගහක් ගන්න. මේ දෙක හැදෙනවා. මේ දෙන්නා දන්නවාද මේ දෙන්නා හැදෙනවා කියලා? නෑ. පොත දන්නවද මං ගහක් වටේ ඉන්නවා කියලා? ගහ දන්නවද මං පොතක් ඇතුලේ ඉන්නවා කියලා? නෑ. ඒ වගේ මගේ මේ රූපය දන්නවාද මම අතීතේ ඉඳන් වර්තමානයේ දක්වා ආවා කියලා මගේ මගේ මේ නහය දන්නවද මගේ මූණ දන්නවද මගේ කට දන්නවද මගේ දත් දන්නවද මගේ ශරීරය දන්නවද මම අතීතේ ඉඳන් මෙහි දක්වා ආවා කියලා දන්නවද නැහැ මේකේ මොකවත්වත් මම මෙහෙම ආවා කියලා දන්නේ නැහැ එහෙම නේද ඊළඟට ඇති වෙලා නැති වෙලා යන මේ ශරීරය ආශ්‍රය කරගෙන ඇති වෙන වේදනාවද මේ ආකාර මේ වේදනාව දන්නවද මන් තමයි මේ අහවලා නියෝජනය කරගෙන එන්නේ කියලා දන්නවද නැත්නම් ඒක ඇති වෙලා නැති වෙලා යනවද? ඒක ඇති වෙලා නැති වෙලා යන වේදනාව දන්නේ නැහැ. ඊළඟට නොයේකුත් ආකාරයේ හඳුනා ගැනීම තියෙනවා. අපි ඉස්සලා කතා කරා මොනවද හඳුනා ගැනීම කියලා? එක එක ඒවා කියනකොට එක එක ඒවා කියනකොට ඒ ඒ දේවල් හඳුනා ගන්නවා. අන්න ඒ සංඥා කොට දන්නවද? අතීත ඒ දැන් ආපු සංඥාව දන්නවද? මං අතීතේ ආවා කියලා. අතීතේ එහෙම එකක් ආවෙන එක වෙනම එකක්. නේද? සංඥාව කියන්නේ ක්‍රියාවලිය විතරයි. එහෙනම් ඒක දන්නේ නැහැ. ඒ සංඥාව දන්නේ නැහැ. මේක මෙහෙම එකක් වුණා කියලා. සංකාරය දන්නවද? නෑ. සකස් වෙන සැකසීමට මුකුත් කරන්න බෑ. එයා දන්නේ නැහැ මෙහෙම එකක් වුණා කියලා. විඥානය නේද? විඥානය කියන්නේ දැනෙන ස්වභාවය හරිද? අන්න ඒ හැම විඥානයක්ම උත්පාද තితి භංග කියන ආකාරයට ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ විඥානය දන්නේ නැහැ මේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට එන පෙරහැරක් කියලා. එතකොට අතීතයේ භව ගානක් එකට ආවාය කියන එකේ තේරුම ගහයි පොත්තයි හැදුනා වගේ හරියට නිකන්. නේද? ඒ ඒ වෙලාවට හේතු සකස් වෙවි හේතු සකස් වෙවි ඒ ඒ තැන්වල පහළ වුණා මිසක්කා එහෙම එකට ආවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරි. මං කියනවා මෙන්න මෙහෙම ඊයේත් මම මතක් කරා මට දර කොටයක් අරන් යන්න ඕන වෙලා තියෙනවා. මේක තියෙන්නේ ගඟක උඩ. ගඟේ පල්ලෙහා ප්‍රදේශයට අරන් යන්න ඕනේ. මම මොකද කරන්නේ? ගඟට දානවා ඔක. දාලා දාලා පල්ලෙහෙන් ගන්නවා. දැන් මම දරන් ගියේ. මම දරන් ගියේ නැහැ. දරපිට හැබැයි පල්ලෙහාට ගිහිල්ලා. මං අරන් ගියා කියන්න බෑ. ඇයි ඒක තමයි මම කරේ මේ ස්වභාව ධර්මයේ යමක් සිද්ධ වෙන පැත්තට ක්‍රියාත්මක වුණා. නේද? ගඟට දාපුවම පල්ලෙහාට යනවා. ආන්ගේ පැත්තට මම ඒක ක්‍රියාත්මක වුණා. ඒ විදිහට බොහෝ පිටස් කරගෙන යමෙක් යමක් ප්‍රාර්ථනා කළොත් ඒක ඒ අදාළ පින් තියෙනවා නම් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ එක භවයකදී ප්‍රාර්ථනා කරනවා මං ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක කෙනෙක් වෙනවා කියලා. මේ ලෝකේ වෙන කවුරුවකත් ඒ බෝධිසත්ව අවදීයේදී සරියුත් මහරහතන් වහන්සේ ඕක බෝධිසත්ව අවදීයේදී ප්‍රාර්ථනා කරනකොට ඔය ප්‍රාර්ථනාවම කරපු තව අය නැතුව ඇද්ද? නේද ඔය වැඩිය හොඳට තේරෙන උදාහරණයක් ගමු තේරෙන්න ගමුකෝ ජීවිතේට සම්බන්ධය වහින්දා නේද යසෝදරා දේවිය කවදා හරි දවසක ප්‍රාර්ථනාවක් ඇති කරගෙන බෝධිසත්වයන් වහන්සේ සමග බොහෝ භවයන් වල ඉපදිපු තියෙනවා බෝධිසත්වයන් වහන්සේගේ ගුණ දැනিলা තව නොයේකුත් අය යසෝදරා වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා නැතුවද නේද ආ ඒ ඔක්කොටම වෙන්න පුළුවන් උනාද? නෑ. නේද? අන්න බලන්න හිතපු පමණින් වෙන්නේ නෑ නේද? පල්ලෙහා තියෙන කොටයක් උඩට අර යන්න ඕන කියලා කවුරු හරි කෙනෙක් ගඟට දානවා. උඩට යන්නේ නෑ හේතු සකස් වුණොත්. ස්වභාව ධර්මයේට ඒ සිද්ධිය සිද්ධ වෙන ආකාරයට ස්වභාවයේ තියෙන தത്വයට ගැළපෙන ආකාරයෙන් හේතු සකස් වෙනකොට ඒව එතන සිද්ධ වෙනවා. නේද? බෝධිසත්වයන් වහන්සේ නිවන් දකින જાතිය දක්වා බුද්ධත්වයට දක්වා අවශ්‍ය කරන හේතු සකස් වෙච්ච හින්දා මොකද උනේ ඒ උත්තරමයන් වහන්සේ බුද්ධත්වයට දක්වාම නැවත නැවත නැවත නැවත සිත් 15 වෙමින් 15 වෙමින් 15 වෙමින් සම්මා සම්බුද්ධත්වය කියන සිත 15 වෙන තුරු නේද? ඒ හේතු සකස් කරගත්තා. ඒහා සමගාමීව ඒ තවත් බොහෝ පිරිස් වල අවශ්‍ය කරන හේතු සකස් වුණා ඒකට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය සකස් වුණා සකස් වෙච්ච හින්දා ඒ පැත්තට ඇදිලා ආවා එහෙම නැතුව ආත්ම කොටගෙන අපි මෙහෙම යන් අපි මෙහෙම යන් අපි මෙහෙම කරමු කිව්වට වෙන්නේ නෑ ඔක උත්තර දුරට හිතන්න දෙයක් නෑ එහෙම හිතලා නැද්ද අපි මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කියලා ජීවිතේ හිතපු හුඟක් දේවල් වෙලාද දැන් ඒ විදිහටම වෙලාද නෑ අපි අඩුම ගානේ සමගියෙන් ඉමු කියලා ගන්න තීරණ ආ ඒක පැත්තේ ඔක්කොම පැත්තකින් දාන්න ඕනේ අපි කවදාකවත් තරහ වෙන්නේ නැතුව අපි මුකුත් කරන්නේ නැතුව අපි මේ නේද හිත විදව ගන්න නැතුව සමගිව මෙමු ඈ කියලා තීරණ අරන් නැද්ද කොහොමද දන්නේ ඒවට මොකද උනේ මොකද අවඥාවෙන් වගේ hina වුනේ නේද ඒවා ඒකට අදාළ හේතු සකස් වුණොත් සමගිය ඉන්නවා හේතු නැති වෙනකොට සමගිය බිඳෙනවා සමගිය බිඳෙන වෙලාවේ සමගිය බිඳිච්ච දෙන්නටම උවමනාව තියෙනවා ඉක්මනට සමගි වෙන්න. ඒත් පුළුවන්ද? ඒත් බෑ නේද? හේතු වෙච්ච ඒවා ඇදී ඇදී ඇදී ඇදී හිත වලින් එනවා. ඇවිල්ලා නේද ඒවා කියවෙනවා. ඒ වුණාට උවමනාව තියෙනවා සමගි වුණොත් සහනයක් තියෙනවා කියලා දන්නවා. අසමගි වෙලා රණ්ඩු වෙච්ච වෙලාවල් මතක් කරන්නකෝ. සහනයක් තියෙනවා කියලා දන්නවා. නමුත් හැබැයි ඒක බේරගන්න බෑ. එහෙනම් හේතු අනුව සිද්ධ වෙනවා මිසක්කා මේක එක දිගට කරන කෙනෙක් කරවන්නේ ඇත්තේ නැති බව තේරෙන්න ඕනේ. හේතු අනුව සිද්ධ වෙනවා මිසක්කා කරන්නේ කරවන්නේ නැත කියලා අපිට හොඳට තේරෙන්න ඕනේ. හරිද? එතකොට මේ ආත්මීය හැඟීම් එක්කෝ එක දිගට ආත්මය තියෙනවාය එක්කෝ එක දිගට ආත්මය නැතය කියන හැඟීම් අපි තුල එන්නේ නැති වෙනවා. ඊළඟට ওই විදිහට අතීතය ගැන මෙනෙහි කර කර ওই විදිහට මේ මේ මමය මගේය කියලා හිතනකොට ඒ විදිහට ඉන්නකොට ඔන්න තව කෙනෙකුට අදහසක් ඇති වෙනවා මගේ ආත්මය ඒ කියන්නේ ආත්මය මම ආත්මය විසින් හඳුනාගත්තා කියලා මට තේරුණා මම හොයාගත් ආත්මය හරිද මොකෙන්ද මමම හොයාගත්තා මට තේරුණා මට දැනුණා මම හොයාගත්තා මේක තමයි ආත්මය කියන්නේ කියලා වැරදි අදහසක් තියෙනවා පිටනත් මගේ ආත්මය මම හඳුනාගත්තා කියලා වැරදි දෘෂ්ටි ඇති වෙනවා. ඒ වගේම අනාත්මය මම හඳුනාගත්තා කියලා වැරදි දෘෂ්ටි ඇති වෙනවා. හරි. ඒ කියන්නේ මොකද්ද? ලෝකය ආත්ම කොට ගන්න බෑ. ලෝකේ මට වුණ විදිහට පවත්ව ගන්න බෑ. අන්න ඒ බව මං විසින් හඳුනාගත්තා. හරිද? එයා ලෝකේ අනාත්මයි කියලා අඳුරගෙන ගාකයට වෙන දේ තමයි. අපි ඔක්කොටම වැඩියෙන්ම වෙන දේ. ධර්ම දැනුම ඇති වෙනකොට නේද මම විසින් මං හදාගත්ත මම මේ ලෝකේ ලෝකේ අනාත්මයි කියලා අඳුනගත්තා හැබැයි ඒ හඳුනා ගැනීම හින්දා යාට මමත්වයක් ඉපදිලා තියෙනවා හරි මමනේ මේක කරගත්තේ මමයි මේක කරගත්තේ වෙන කාටවත් බැරි වුණා කියලා හරියට අර ඉස්සර කියනවා නේද යක්කු වෙලවන්න මිනිස්සු යනකොට මොකද කරලා යන්නේ ඔය යකදුරේ එහෙම යක් වෙලවන්න යනකොට ඉස්සර මොනවද කරලා යනවා කියන්නේ? තමන්ගේගේ ආරක්ෂා කරලා යනවා කියනවනේ. නේද? එතකොට බාහිර ලෝකයේ තියෙන හැම දෙයක්ම අනාත්මයි කියලා හොයාගන්නවා. හැබැයි යාට තමන්ගේ පැත්තෙන් ආත්ම දෘෂ්ටි ඇති වෙනවා. ඉතින් මම මගේ ආත්මය අනාත්මය හඳුනාගත්තා කියලා දෘෂ්ටියක් එනවා. මම අනාත්මය හඳුනාගත්තා. හඳුනාගත්තා කියලා ඉතින් හරි ලොකුවෙන් ඉන්නේ. ලෝකයේ ධර්මය තේරුම් ගත්ත අය සමහර අය ඒ තේරුම් ගත්ත ධර්මයෙන් හින්දා මොකද වෙන්නේ? නේද? මම මේක කරගත්තා. මගේම මගේම ක්‍රියාවක් වෙන කෙනෙකුට මේක කරන්න බැරි වුණා. නේද? වෙන කිසි කෙනෙකුට කරන්න බැරි වුණා කියලා අනිත්‍ය හුවා දක් හෙලා දකිමින් තමන්ව හුවා ගන්න අවස්ථාව දැකලා නැද්ද? නේද? කියනවා. දැන් අරණ්‍යක ජීවත් වෙන මම කියනවනම් විහාරස්ථානවල ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා. හරි? සියලු ස්වාමීන් වහන්සේලා මහා පහත් අය කවදාකවත් ධර්ම අවබෝධ කරන්න බැරි අය අපිට වගේ නුවණ නැති අය කියලා යම් ප්‍රකාශයක් නිකුත් කරනවා නම් එතන තියෙන්නේ මොකද්ද? අපි අපි අපි නම් අනාත්මය හොයාගත්ත අය අන්න අර පිසෙට අනාත්මය හොයාගන්නට බැරිය කියලා කියනවනම් එතන තියෙන්නේ මොකද්ද පින්නද? ආත්මීය ප්‍රබල ප්‍රබල ආත්මීය හැඟීමක් හැදිලා. මම මේක කළාය කිසිවෙකුට මේක කරන්න බෑ කියලා කියනනම් බුදුහාමුදුරුවෝත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? බුද්ධත්වයට පතෙන් කෙනෙකුට පුළුවන්. කෙනෙකුට ඒක කරන්න පුළුවන් බැරි නෑ. එතකොට මම මේක කළාය මම මේක කළාය කියලා කියනවා නම් නේද? එයාට දෘෂ්ටියක් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අනාත්ම වූ මමම ආත්මය හඳුනාගත්තා. අනාත්ම වූ මම මම මම අනාත්මය හඳුනාගත්තා කියලා. ඉතින් ඒ වගේ දෘෂ්ටි එන්නේ මේක පටිච්චසම්පන්නව දකින්නේ නැති හින්දා මොකද වෙන්නේ? හරියට නේද? හරියට මේ වැරදිලා නේද කියන්නේ මම රහත් වුණා මම රහත් වුණා හරිද රහත් වෙච්ච මගේ තරම හරිද? මට මෙතන මට මොකුත් ආසාවක් නැහැ. මට අහවල් දේවල් නැහැ කිය කිය ඔන්න එහෙම වෙනවා. ඊළඟට අනාත්ම වූ මම ආත්මය හඳුනාගත්තා. එතකොට හිතන්නේ මොකද්ද? මම අනාත්මයි. හරි මේ අය අනිත් ඔක්කොම මේ වැරදි සිඳ ආත්මයි. නිවන් දකින්නකම් ඔය කියන්නේ නිවන් දකින්නකම් ආත්මයි. ඊට පස්සේ අනාත්ම වෙනවා. දැන් මම නිවන් දැක්කා. මම අනාත්ම වුණා. හැබැයි අනිත් අය නම් ආත්මයි කියලා. පින්නත් මේ අනිත්‍යය ආත්මද? ලෝකේ කවුරුත් ආත්ම නැහැ. ඒකට පිට වැරදිලා තියෙනවා. අනාත්ම ඌදය ආත්ම විදිහට දැනෙන ස්වභාවය තියෙනවා. ඊළඟට ඔන්න ඒ වැරදි මමත්වයේ හින්දා මොකද වෙන්නේ? ওই වගේම මොකද්ද වෙන්නේ? මේ වර්තමානයේ පටිච්චසම්පන්නව නැත්තම් හේතු නිසා සකස් වෙමින් තියෙන මේ මේ පංච උපාදානස්කන්ධය වරදවා ගන්නවා මොකක්ද මමය මගේය මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙයා තමයි ඔක්කොම කරන්නේ මෙයා තමයි එහාට මෙහාට දුවන්නේ කියලා හඳුනා ගන්නවා ආන්ගේම හඳුනාගෙන වර්තමානයේ මම ඇත මම කෙසේද මම මෙසේය කියලා ආදි වශයෙන් දෘෂ්ටියකටපත් වෙනවා ඉතින් ඔන්න ඔය දෘෂ්ටි 6කටපත් වෙන බව වැරදි මෙනෙහි කිරීම හින්දා ඔන්න ඔය වගේ දෘෂ්ටි 6කටපත් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ දෘෂ්ටි ටික නැති වෙනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. ආන්ගේ දෘෂ්ටිහින්දා යම් කිසි තැවීමක්, දැවීමක්, පිච්චීමක් තිබුණාද? ආන්ගේ තැවීම, දැවීම, පිච්චීම දෘෂ්ටි අයින් වෙනකොට අයින් වෙනවා. ඒකින්ද අද අපි දෘෂ්ටි ගැන කතා කරා. හෙට දවසේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ දෘෂ්ටි අයින් වුණාම තියෙන සුවදායක తত্ত্বය මොකද්ද? ආශ්‍රව අයින් වෙනකොට අපේ මනසට දැනෙන ප්‍රායෝගික විදිහ ගැන. දැන් මේ කතා කරේ මූලධර්ම ටිකක් දවස් හරි අමාරුවෙන් අමාරුවෙන් කතා කරනවා තේරෙන්නේ නැහැ බාගට බාගය. නේද? කියන කෙනාට තේරෙන්නේ නැහැ අහන කෙනාට තේරෙන්නේ නැහැ වගේ තමයි. කියලා දෙන්නත් අමාරුයි අහගන්නත් අමාරුයි මේ මූලධර්ම ටික. නමුත් හෙට දවසේ අපි ඒ தත්ත්වයට අපේ මනසපත් වුණොත් ඒපත් වෙච්ච කෙනාට ලෝකයේ දැනෙන විදිහ ගැන සාකච්ඡා කරමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සෝවාන් පුද්ගලයාගේ මානසිකත්වය කොයි වගේ එකක්ද කියලා. එතකොට තේරෙනවා ආශ්‍රව අයින් වීම කොයි වගේද කියලා. ඒක අද දවසේ අපි බොහෝම අපහසු වෙන නමුත් ධර්මය සාකච්ඡා කරා ඒ උතුම් ධර්මය අපිට සාකච්ඡා කරන්න අන් අයට මේක ලබා දෙන්න මේ පින්වත් අය තමන්ගේ දායකත්වය දරුවා ඒ දායකත්වය දරපු කාරණාවෙන් යම්කිසි තැනක යම්කිසි කෙනෙක් ධර්මය අවබෝධ කරන්නේද ධර්මය තේරුම් ගන්නේද අහන්නේද ඒ වාරයක් වාරයක් ගන්න මේ අතට බොහෝ පින් රැස් වෙනවා එහෙනම් මේ අත වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබෙන්නත් මේ පරිලෝකියත්තන්ට මේ මේ පින් හේතු වෙලා උතුම් සැනසීමෙන් සැනසෙන්නත් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ කරගත්තා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙහි දායකත්වය වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ මීරිගම අධිකාරි මහතා මහත්මිය පුතා දියණිය සහ බෑණන් නුවන් විසින් කියලා අධිකාරි මහතාගේ සායම මහත්මියගේ පරිලෝකසපත් දෙමාපියන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලුම සංසාරගත ඥාතින්ට පින් අනුමෝදනා කිරීමත් දේශගණන් වහන්සේ ඇතුළු අපිට නිවන් මාර්ග පෙන්වා දෙන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියන කාරණාවත් සවන් දුන් හැමට මෙම ධර්ම දේශනයත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා කියන අදහසත් ඇතුවයි දායකත්වයේ දරන්නේ. හැමදෙනාම වෙනුවෙන් ඒ උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.